නම් මේ විමසූ පරිදි නවසීතක භාවනාව පිළිබඳ සම්දේශනාව පිළිපැත් කිරීමට බලාපොරොත්තු වන්නේ එම දේශනාව අහලා ඒ අනුව පිළිපැදලා නිවන් යාමට උත්සාහ ගන්න කියලා ඉල්ලා සිටමින් මේ දේශනාව ඉදිරිපත් කරනවා. නවසීතක භාවනා ක්‍රමයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කාය අනුපස්සනාව කොට ශ්‍රී බුදුරජාණන් වහන්සේ වදාළා දක්වා තිබෙන්නේ උන්වහන්සේ දී දක්වනවා පුණජ පරම්පික්කවේ බික්ඛෝ සේතා පස්සේ ශරීරස්සේ උදිකායකග්ගිතං එකහමතං වා දීමතං වා තීමතං වා උද්දමාත්කම් විනීලකම් විපොබ්බජාතං සෝ ඉමනියෝ කායන් උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවේ ඒතං අනිතෝති ඉති අජ්ජත්තං වා කායිකායන් පස්සේ විහෙරති බහිද්ධා වා කායිකායන් පස්සේ විහෙරති අජ්ජත් බහිද්ධා වා කායිකායන් පස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා කායස්මේ විහෙරති වය ධම්මානුපස්සේවා කායස්මේ විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා කායස්මේ විහෙරති අත්ථි කායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති එවං කෝ බික්කවේ බික්කෝ කාය කායන් පස්සේ විහෙරති මේ ආදී වශයෙන් තමයි කාය නවශීතක භාවනාව උන්වහන්සේ විස්තර කරන්නේ මේ සරල අදහසම එකයි මෙරේ දවසක් හෝ දෙකක් හෝ තුනක් හෝ ගිය නිල්ලි ඉදිමේ ඇති ඕජස් කලන යම් කිසි මලමිනියක් යම් කිසි දැක්කාට පසුව මගේ ශරීරයත් මේ தත්ත්වයටපත් වෙනවා මේ සත්‍යේ මා ඉක්මවා ගොස් නැහැ කියලා කල්පනා කරන්න ඕන. ඒකයි පළවෙනි පළවෙනිම උන්වහන්සේ දක්වන්නේ. ඉතින් අජත්තං ආකායේ කාන්පස්සේ ආදී කොටසින් දක්වන්නේ තමන්ගේ ශරීරය යම්සේද බාහිරයගේ ශරීරත් එලෙසින්ම සම්මස්සනය කරලා නුවණින් බිමසලා ඒ බව දකින්නට ඕන. අනිත්‍යගේ ශරීරයත් මේ தත්ත්වයටපත් වෙනවා මේ தත්ත්වය ඉක්මවගොස් නැහැ කියන අදහස. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන වචන තුනෙන් අදහස් කරන්නේ මේ රූපස්කන්ධය ඇතිවීමේ හේතු දකින්න නැතිවීමේ හේතු දකින්න ඇතිවීමේ සහ නැතිවීමේ හේතු දෙකම දකින්න. දැන් රූපස්කන්ධය ඇතිවීමට ප්‍රධානතම හේතුවක් තමයි කර්ම, චිත්ත, ඊත්වාහාර කියන එක. ඒවා මේ ඇයිද කලින් කියලා දී තිබෙනවා ඒක නිසා ඒවා දන්නවා. දැන් මේ මෙහිදී මලමිනියට අනුව මලමිනියක් අනුව කල්පනා කරනකොට වය ධම්මානුපස්සීවා කියන එකේදී වය නැති වී ගොස් තිබෙන්නේ අර කර්ම චිත්ත ඉත්තු ආහාර කියන එකෙන් ඉත්තු රූප කොටස් හැර අනිත් සියලුම කොටස් කර්මජ රූප ඔක්කොම ඉවරයි. එතන නිරුද්ධ වෙලා චිත්තජ රූප නිරුද්ධ වෙලා ඒ වගේම ආහාරජ රූපත් නිරුද්ධ වෙලා. ඉත්තුජ රූප පමණයි පවතින්නේ. එතකොට මේ පර්මචිත්තීසු ආහාර නිසා ඇතිවෙන රූපය මේ ආකාරයෙන් ඒ ඉත්තුජ රූපමමනක් පිටි වෙලා අනිත් ඒවා ඔක්කොම නැති වුණාට පස්සෙ මල කඩක් බවට පස්සන ආකාරයේ දකින්න. අත්තිකායෝ සේවා 50 සතිපත්චපච්චිතා හොති මෙතන මේ රූපකයක් තිබෙනවා වෙන දෙයක් නැහැ කියලා දකින්නට ඕන. දැන් ශරීරයක් තිබුණාට රූපයක් තිබුණාට මෙතන සත්‍යයක් නැහැ ජීවියක් නැහැ ආත්මයක් එහෙම නැත්නම් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ තනිකරම 13මය රූප කොටස් රූප කොටස් කීපයක් පමණයි කියන ඒ අවබෝධය ඇති කරගන්නට ඕන. ඒකයි ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අත්තිකා යෝතිවා 50 සතිපත්චපත්තා හෝති. මෙතන මේ රූපකය පමණයි තියෙන්නේ සත්‍යයක් නැහැ කියලා සිහිය පිටවල ඒ වෙන නුවණින් අවබෝධ කරගන්නට ඕන. අත්තිකායත්ව පනස්සති පටිපත්තාවට එහෙම හිතනකොට එයාව දේ ඥානමත්තාය ප්‍රතිශතිමත්තාය මතුමතු ඇතිවීමට බල ඇති ඇති කරගත යුතු ඥානය සහ සතිය දිනු කර ගැනීමට මේක බෙහෙවින් උපකාර වෙනවා ඒක පස්සේ කියන්නේ අනිශ්චිතෝච විහෙරති නැචිකින්චි ලෝකේ උපාදීති කියලා මේ සෑම දෙයක් පිළිබඳව මේ රූපස්කන්ධය හා සම්බන්ධ සෑම දෙයක් පිළිබඳවම අනිශ්චිතෝච විහෙරති නිශ්චිත භාවයක් නැතුව තණ්හාව මානෙ, දිට්ඨිය ආදී ධර්මයන්ගෙන් වෙලෙන්නේ නැතුව, ඒවා බැඳෙන්නේ නැතුව අනිශ්චිතව වාසය කරන්නට නැචකින්ච ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්නට එපා. උපාදාන කරන්නේ නැහැ. එහෙම කටයුතු කරන තැනත්තා කායાનුපස්සනාවේදී මේ නවශීතක භාවනාවේ පළවෙනි කොටස සම්පූර්ණ කරන භාවනා කරන තැනත් එක් වෙනවා. මේකයි මේ කියපු පාඩේ සරල අදහස. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී මලමිනි දැන් වාගේ බැලළුවේ කුච්චියේ නැති බවයි පොත්වල දැක්වෙන්නේ. ඒවා සොහොන් වලට ගිහිලා විශ් කරලා යනවා. එහෙම මේ මලමිනියක් දවස් දෙකක් තුනක් ගියාට පස්සේ තත්ත්වය පළමුවෙන් ගියේ එහෙම විශ් කරලා ගියාට පස්සේ විවිධ සත්ත්වෝ මේ මලමිනි කඩ කඩ කනවා. ඒක නිසා උන්වහන්සේ දෙවෙනි කොටස දක්වන්නේ මේ මලමිනි එක එක විවිධ විවිධාකාර සත්‍යයන් කෑලි කෑලි කඩ කඩා කෑවට පස්සේ තියෙන තත්ත්වය දැකලා මගේ ශරීරයත් මේ තත්ත්වයටම පත් වෙනවා කියලා හිතන්නට කියන එකයි. පුණජ පරම්පිකේ දෙක්කෝ සේතා පස්සේ ශරීරං සීවති කායි තද්දතං කාකේවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං විජ්ජේහිවා කජ්ජමානං සුපානේවා කජ්ජමානං සිගාලේවා කජ්ජමානං විදීහා පානික ජාතේහි කජ්ජමානං කියන එකයි උන්වහන්සේ පෙන්වුම් කරන්නේ. මේ මල මේ සෝනට දැම්මාට පස්සේ මේ මල මිනිය දන් දවස් දෙක තුනක් ගිහිලා ගියාට පස්සේ කපුටන් විසින් කොටලා කොටලා කනවා සමහර විට කුස්සන් විසින් කොටලා කොටලා කනවා නැත්නම් ගිජිලීනිය ඇවිල්ලා කනවා නැත්නම් බල්ලන් සොන ඒ වගේම නරියන් වැනි සත්ත්වයෝ ඇවිල්ලා කනවා විවිධ අපානක જાති විවිධ වර්ගයේ සත්ත්වයෝ ඇවිල්ලා මේ කොටස් කඩ කඩා ශරීරය කනවා එහෙම ශරීරයක් දැක්කට පස්සේ මගේ ශරීරයත් මේ தත්ත්වයටපත් වෙනවා කියලා සිහිපත් කරන්න කියන එකයි ඒ පාටින් වාසිය දක්වන්නේ ඊට පස්සේ දැන් මේ මලමිනිය මේ විදිහට තියනකොට උද්දස්සම කුණ විකුණ යනවා. මේ උද්දස්සම කුණ විකුණ ගියාට පස්සේ ඉතුරු වන්නේ ඇටකටුවේ මාසෙයි ඒ ආදී කොටස්. ඒක නිසා උන්වහන්සේ ප්‍රකාශ කරනවා පුණිත පරම්පිකේ දෙකෝ සේතා පස්සේ ශරීරං සිය විකායතත් චණ්ඩිතං අට්ටික සංකලිකං සමශ ලෝහිතං නහාරෝ සම්බන්ධං ඇට සැකිල්ලේ මස්ලේ සහිතයි නහර නහර සම්බන්ධ වෙලා තියෙනවා සම නැහැ අන්න ඒ தත්ත්වයටපත් වෙන මලමිනියක් දකින්නම ඒ අනුව තමන්ගේ ශරීරයත් ඒ தත්ත්වයටපත් වෙනවා කියලා සීගත කරනවා දැන් මේක ටික දවසක් යනකොට අර ශරීරයේ මස් දිය දිය යනවා. මේ මස් දිය දිය යන නිසා එතකොට ඉතරවන්නේ නිම්මස මස් නැති භාවයක්. නමුත් අර දේ යන්තම් ගෑවිච්චි නහරවලින් සම්බන්ධ වෙච්ච අර සැකිල්ලක් දැర్శණය වෙනවා. ඒක නිසා නිම්මස ලෝහිතං නහර නහරෝ නිම්මස ලෝහිතං නෑ නෑ එහෙම නෙවෙයි කියලා තියෙනවා. පුණ්‍ය පරම් වික්කේ විකෝසේත පරිසපස්සේ ශරීර සීවතිකාචාඩිතං අට්ටික සංකලකං නිම්මස ලෝයිතං නහාරෝ සම්බන්ධං. මානුෂය නැහැ ලේ පැවරිච්ච ලෝහිත මත්කෙත්තන් නාහර සම්බන්ධ ලේ පැවරුණු නහර වලින් බැඳිච්ච මලමිණියක් දැකලා ඊට පස්සේ දැන් ඒකත් තව තවත් දිගට දිලා යනකොට අර ලේ ගතියක් නැති වෙනවා අපගත මාස ලෝහිතන් නහර සම්බන්ධ සියලුම මාස් ලේ දීලා ගිහිල්ලා ඇටකටු ටික මාස් නහර වලින් බැඳිච්ච ස්වරූපයෙන් පවතිනවා මේවා ඇත්ත වශයෙන්ම අද කාලේ දක්නට ලැබෙන දේවල් නෙවෙයි. මේ අනුව පේන්නේ මේ නහර කොටස් මස් වලටත් පස්සේ දිරවන බව, දිරා නැති යන බවයි. දැන් මේවා ටිකට කාලයක් යනකොට අර නහර කොටස් දිර දිරා යනකොට ඇට සැකිල්ල විතරක් ඉතිරි වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරනවා. අට්ඨිකානි අපගත සම්බන්ධානි දිශා විශ්වාස වික්කිට්ඨානි අඤ්ඤේන හත්තට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංගට්ඨිකං අඤ්ඤේන ඕරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකට්ඨිකං අඤ්ඤේන ශේෂකට්ඨාහං කියන. දැන් මේ නහරත් ඔක්කොම දිග දිගා ගියාට පස්සේ මේ ඇටකටු තැන් තැන් වලට විසිරෙනවා. එක පැත්තක පාදයේ අත්වලට අනිත් පැත්තේ පාදයේ යට තව තැනක කලවයට ඒ වගේම කටියට පිටකොන්දේ යට ඒ වගේම හිස් කටා ආදී කොටස් තැන් තැන් වලට විශ්වවිලා පවතිනවා. මෙන්න මේ විශ්විකා තියෙන ඇටකටු දේශ බලලා තමන්ගේ ශරීරයත් මේ වාගේම තත්ත්වයටපත් වෙනවා කියලා දකින්නටයි කියන්නේ. එහෙම ටික කාලයක් යනකොට ඒ ඇටකටු ඊට පස්සේ සුදු පැහැයට හැරි හුදු සුදු පැහැයට හුරු පාටක් ගන්නවා. අට්ටිකානි ශේතානි සංකමන් පරිභාණේ කියලා උන්වහන්සේ පෙන්වුම් කරන්නේ හරියට හග්ගෙඩියක තියෙන පාටට බඳු පාටක් සහිත ඇටකටු දැකලා මේ தത്വයටත් මගේ ශරීරයපත් වෙනවා කියලා සිතෙනවා. ඊළඟට ඒක තව ටිකක් කාලයක් යනකොට ඒවා අට්ටිකානි පුංජිකිතානි තීරෝ වර්ෂිකානි අවුරුදු දෙක තුනක් එහෙම යනකොට වැස්සට හේදිලා ගිහිල්ලා ඒ තැන් වලට තැන් තැන් වල මේ ඇට කඩු ගොඩ දැසිලා තියෙන ආකාරය දැකලා ඒ තත්ත්වයට තමාගේ ශරීරය පත් වෙනවා කියලා බලන්න කියලා උන්වහන්සේ ඊට පස්සේ කියන්නේ ඊට පස්සේ අවසාන වශයෙන් කියන්නේ අට්ටිකානි පෝතේනේ චුන්නක ජාතානි කියන මේ ඇට කඩු හරියට හුණු ටිකක් කැඩි කැඩි බිඳි බිඳි යනවා වගේ රට හුණු කෑල්ලක් වගේ දෙයක් හුණු කෑලි අතින් පොඩි කරලා හරි කුඩු කරලා දාන්න පුළුවන් අන්න ඒ වගේ තත්ත්වයට විදිහට මේ ඇට කටුපත් වෙලා යන ආකාරයටපත් වුණාට පස්සේ ඒකත් දැක්කා දකිනවා ඒක දැක්කාට පසුව තමන්ගේ ශරීරයත් මේ தත්ත්වයටපත් වෙනවා කියලා සිහිපත් කරන්න කියන එකයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළේ. ඒ සෑම කොටසක් අවසානයේදීම තමාගේ ශරීරය මෙන්මයි බාහිර අයගේ ශරීරයත් ඒ වගේම ඒක සමුදේ මේකයි වයද ඒකයි ආදී කොටස් ඒ ආකාරයෙන්ම උන්වහන්සේ ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. ඉතින් මේක ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන්නට නම් මේ தත්ත්වයටපත් වූ මලමිණි ඇත්ත වශයෙන්ම දැකලා තියෙන්නට ඕනේ. ඔය පළවෙනියම දක්වන එක උද්දමාන්තකම් විනීලකම් විසුභෝගජාතං කියන කොටස ඉදිමිලා නිල්ලලා පුපුරලා ඕජස් කරලා දරනවා කියන ඒක ගැන කොච්චර අපේ මම හිත හිතා භවනා කළාද එක් දිනක් අපේට පාරණ්‍යයට අල්ලපුවා කැලේ සිහි නැති මේ සියදී විනාශ කරගත් නැසන් අසාගත් මිනිහෙක්ගේ මල මිනියක් දවස් ගානක් තිබිලා කොළු වෙලා තිබිලා අපි ඒක බලන්නට ගිය. එතකොට දැක්කා මේ මල මිනිහ කොයි තරම් දුරට නම් ඉදිමිලා තියෙනවද කියලා. හරියට මේ තාර බැලක් එකක් විතර ලොකුවට ඉදිනෙලා. ඒ තරම් ලොකුවට ඉදිනෙනවායි කියලා හිතන්නටවත් බෑ ඒක දකින්න නැති කිසි කෙනෙකුට. එතකොට වටේටම ඕජස් ගන්නලා ඒ ඔක්කොම වටේට තියෙන තනකොළ වර්ග ආදී ඔක්කොම නිකන් අලු පැහැයට හුරු පැහැයෙන් මැරිලා ගිහිල්ලා පරම දුර්ගන්ධ වූ දුගඳක් හමනවා හැතැම්ම කාලක් භාගයක් යහකට ඒ දුගඳ හමනවා මේ தත්ත්වයටපත් වෙච්ච මලමිනියක් දැක්කහම විතරයි දකින්නට පුළුවන් වන්නේ මේ උද්දුමාතක தත්ත්වය කියන්නේ මෙන්න මේකයි කියලා. ඊට පස්ව තියෙන ශරීරයේ ඒ ඒ සත්‍යයන් දකින්නට පුළුවන් වන්නේ ඒවා ගැන යම්කිසි ආකාරයෙන් රූප සටහනකින් හෝ දැකීමක් දර්ශනයක් Taman ලබලා තිබෙනවා නම් පමණයි. නැති කෙනෙකුට මේවා සිතින් හිතන්නට වෙනවා. එතකොට මේ භවනා කරන පුද්ගලයා විසින් අඩු වශයෙන් ඔයන් එකක් හරි දැකලා තියෙන එක ඉතාමත් සුදුසුයි. ඊට පස්සේ භාවනා කරන විට තමන්ගේ ශරීරය මේ විදිහට මරණයටපත් වෙනවා මේ විදිහට ඉදිබෙනවා මේ විදිහට නිල් වෙනවා කුණු වෙනවා ඕජස් ගලනවා ආදී වශයෙන් මෙනෙහි කර කර යනකොට තමන්ට සිතින් දකින්නට පුළුවන් ওই කියන අවස්ථා මේ අවස්ථා දකින සෑම විටම මේ රූපස්කන්ධයේ නිරෝධයක් ඒ කියන්නේ රූපය දිය විදිය වී යාමක් තමාගේ සිතට පෙනෙන්නට ඕන පළමුවෙන්ම සහ සම්මතිමුණා සමදියේ වීලා ගියා ඊට පස්සේ මස් ඉතුරු වෙනවා මස් දිය වෙලා යනවා නහර ටිකයි ඇට ටිකයි ඉතුරු වෙනවා නහර ටික දිය වෙලා යනවා දිය වෙලා යනවා කියන්නේ මේව නැත්තර කුණු වෙන පස්සට යනවා එතකොට ඉතුරු වෙන්නේ ඇට කටු ටිකක් ඇට කටු ටිකත් එන්නේ එන්නේ දිග දිලා ගිහිල්ලා පොළොවට පස්සට යන ස්වරූපේ එතකොට මෙතන මුළු ශරීරයම සම්පූර්ණයෙන්ම නැති වී යනවා රූපම් භික්ඛවේ විකිරත විදමත විද්වංශේත විකීලන සංකරෝත කියපු පාඩයක් තියෙනවා මේ රූපේ මානෙනි විසිරුවා හරින්ද කියන එකයි විකිරත කියන්නේ හරියට වැඩි ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා නම් අපි ඒක පැතිලි කරලා සමතලා කරලා ඒ වැඩි ගොඩ විසිරුවා හරිනවා වගේ මේ රූපය අපට සිතින් විසිරුවා හරින්නට පුළුවන් මෙන්න මේ රූපේ විසිරුවා හැරීම සඳහා මේ නවශීවිතික භාවනාව කරන එක ඉතාමත්ම සුදුසුයි එහෙම කරනකොට මේ ශරීරයේ කෙරේ තියෙනා වූ රාගයේ බැඳීම පුළුවන් තරම් දුරට අඩු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා රාග චරිතයක් නම් තමගේ සිත තුළ තියෙන්නේ තමන්ගේ ශරීරයට හෝ බාහිර ශරීරයට තමා බලවත්සේ ඇලිලා බැඳිලා කටයුතු කරනවා නම් මේ නවශීවිතික භාවනාව ප්‍රගුණ කිරීම ඉතාමත්ම සුදුසුයි. එහෙම ප්‍රගුණ කරනකොට ඒ කොටස් නමේ හරියට ඒ ආකාරයෙන් නිරුද්ධ වී යන ආකාරය ශාරීරික රූප කොටස් නිරුද්ධ වී යන ආකාරය දැකලා අවසාන වශයෙන්ම නිරුද්ධ වී යන ආකාරය දැක්කොත් ඒ කියන්නේ අවසාන කොටසේ අවසාන සූප කොටසක් නිරුද්ධ වී යන ආකාරය දැක්කොත් මෙහිදී සිට ශූන්‍ය භාවයකට හිස් භාවයකටපත් වෙනවා. මේ தත්ත්වයට පත් කරගන්නට නම් ඇත්ත වශයෙන්ම තමාට ඒ ශරීරයේ ඒ ඒ තත්ත්වවලට පත්න ආකාරය සිතට පෙනී යන්නට ඕන. ඒ විතරක්මදී සම්පූර්ණයෙන්ම අර ශරීර කොටස් දියවිදී යන ආකාරය නැත්නම් ඒවා නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරය සිතට මනවින් දර්ශනය වෙලා පෙනෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට සිතින් සිතුවට පමණක් ඒක මේ රූපය රූප නිරෝධයකට සිතපත් කරගන්නට හැකියාවක් නැහැ. රූපේ සිතට වැටෙන එක නැති වී යන එකටයි මම මෙහිදීනේ රූප නිරෝධය කියලා කියේ. මේ විදිහට කටයුතු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මම මේ ඇයට කලින් කියලා තියෙනවා මලමිනියකට මලමිනියක් අරමුණු කරලා භාවනා කරන්න කෙසේද කියන කාරණාව. ඒ විදිහට කටයුතු කිරීමනොත් ශූන්‍ය ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන්. තමන්ගේ මරණ තමන් දැන් මැරිලායි කියලා කල්පනා කරලා බලනවා. තමන් මේ මරණයටපත් වුණා. දැන් මලමිණිය මේ විදිහට තියෙනවා. මේ මලමිණිය දැන් මේ විදිහට ඉදිමෙනවා, නිල් වෙනවා, කුණු වෙනවා, ඕජස් කලනවා. දැන් මේක පොළොවටම දැන් පස්සේ පස්සේ යනවා. මේ පස්සේ යනකොට අර වතුර කොටස් පොළොවට උරා ගන්නවා. නැත්නම් වතුර කොටස් වාෂ්ප වෙලා යනවා. ශරීරය ඇතුලේ තියෙන කැලී එහෙම දීවි දීවි යනකොට ශරීරය ඇතුලේ තියෙන සුළඟ බාහිර වායෝ ධාතුවට පරිවර්තන එකතු වී යනවා. ඒ වගේම ශරීරයේ ශරීරයේ තියෙන පටවි ධාතුව ටික ටික දිග දිග පස්සේ පොළොවටම පස් වෙනවා. එතකොට අන්තිමට ඇට සැකිල්ල පමණක් ඉතුරු වුණොත් ඒ ඇට සැකිල්ල පවා Tamanට පාදේශිතේශ දක්වාම ටික ටික ටික ටික බලාගෙන බලාගෙන යන්න පුළුවන්. මේ ඇට කටු ඔක්කොම පස්සෙලා නැති වෙනවා. ඊළඟ ඊටියලින් තියෙන ඇට කටු දිරලා පස්සෙලා නැති වෙනවා. මේ විදිහට දිගෙන් දිගට උඩට උඩට බලාගෙන බලාගෙන යනකොට මුළු ශරීරයේම ඇට කටු සම්පූර්ණයෙන්ම නොපෙනී ගිය අවස්ථාවකදී සිත ශූන්‍ය භාවයකට පත් කරගන්නට පුළුවන් වෙනවා. මේ ශූන්‍යතාවයේ ඉක්මවා යන්න සමහරුන්ට හැකියාවක් නැහැ. හේතුව මෙතන විදර්ශනා වශයෙන් ධර්මදුර සමාධි අවබෝධයක් ඇති වුණාට නිවන් ලැබීමට තරම් සුදුසු මට්ටමට ප්‍රඥාව දියුණු වෙලා නැත්නම් ඒ ශූන්‍යතාවය ඉක්මවා යන්නට හැකියාවක් නැහැ. එම නිසා Tamanට ඒ සඳහා ඒ ඒ ශූන්‍යතාවය ඉක්මවා යන්නට නැති නම් Tamanගේ ප්‍රඥාවේ යම් යම් අඩුපාඩු තියෙනවායි කියලා සලකලා ඒ අඩුපාඩු ටික සකසා ගන්නට ඕන. විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය සහ නිරෝධය ගැන පැහැදිලි අවබෝධයක් ඒ වගේම මේක දුකක් කියන අවබෝධය ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට මේ රූපස්කන්ධයේ Nirodhe අත්දකින්නේ මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් කියලා ඒ මාර්ගයේ ඒ ඒ සඳහා කටයුතු කරන මාර්ගය දත යුතු වෙනවා. මේ විදිහට තමාගේ ප්‍රඥාව දියුණු කරගන්නට ඕන නිවන් ලැබෙන්නේ සම්මාදිට්ඨියෙන් ප්‍රඥාවෙන් ඒක නිසා මේ ප්‍රඥාව දියුණු කරගන්නට අත්‍යවශ්‍ය වන්නේ. ඒ ප්‍රඥාව දියුණු කරගත්තේ නැති කෙනෙක් හෝ ශූන්‍යතාවයට සිතපත් කරගත්තම ඒක ඉක්මවා යන්නට බැරුව එතන හිර වෙලා බොහෝ කාලයක් සමහර විට අවුරුදු ගණන් පවා සිටින්නට සිදු වෙනවා. එහෙම සිටින අවස්ථා මා අත්දකලා තියෙනවා. එම නිසා ඒ ඒ ඒ තත්ත්වයට සිටපත් වුණොත් තමන්ගේ ප්‍රඥාවේ තියෙන අඩුපාඩු සකසා ගන්නට ඕන. මේ ආකාර දෙකෙන්ම පුළුවන් තමාගේ සිත ශූන්‍ය තාත්වයකට පත් කරගන්න අර කලින් කියපු නවසීවිදකේ කොටස් 9 දියවි දියවි යන ආකාරය දැකීමෙන් හෝ නැත්නම් මේ පසුව කීකෝ ආකාරයෙන් මේකට වඩා පහසු ක්‍රමයක් තියෙනවා මේ ක්‍රමය ඊටාත්ම සාර්ථක වශයෙන් ප්‍රතිඵලගෙන දෙන එකක් ඒකට මේ මලමිණියේ කොටස් දැකලා තියෙන්නට අවශ්‍යකමක් නැහැ දැන් කල්පනා කරන්න දැන් කවුරු හරි මිනිස්සෙක් මැරුණොත් එහෙම මැරිලා විනාඩියක් දෙකක් එහෙම ගියාට පස්සේ කෙනෙකුට හිතන්නත් බෑ මේ පුද්ගලයා මැරිලාද කියලා. දැන් අපි හිතමු මම දැන් මෙතන මැරුණයි කියලා කාටවත් එකපාරට තීරණය කරන්න බෑ මැරුණාද කියලා. ඉතින් නාඩි අල්ලලා බලනවා, පපුවට අර දොස්තර කෙනෙක් අන්නලාව තියලා බලනවා. එහෙම කරලා තමයි තීරණය කරන්නේ මේ මැරිලායි කියලා. ටික කාලයක වේලාවක් ටික දවසක් යනකොට ඒක මලමිනියක් කියලා ඕන කෙනෙකුට දැක ගන්නට පුළුවන්. මම කියන්නේ මේ මරුණට පසුව ඒ يعني මරුණ මරුණට මරුණ මරුණට පසුව විනාඩි දෙක තුනක් වාගේ ඊට පස්සේ තියෙන තත්ත්වය. එතකොට දැන් මෙතෙන්දී තේරුම් ගන්නට ඕන කාරණා මොකද්ද? දකින්නට ඕන නුවණින් අවබෝධ කරගන්නට ඕනේ. තමන් දැන් ඔන්න මේ විදිහට තිහින්දිනවා ජීවිතයේ තියෙන ප්‍රාණයේ තියෙන මේ ශරීරය දැන් මේ මොහොතේම දැන් මම මැරිලා වැටෙනවා. මෙහෙම මැරිලා වැටෙනකොට කෙනෙකුට මගේ ශරීරයේ දැන් මල මගේ මලකුණයි මැරෙන්නට ඉස්සෙල්ලා තිබෙන ශරීරය අතර වෙනසක් දකින්නට බෑ. Tamanටත් තේරෙන්නට ඕන. එතකොට මගේ මේ මල ශරීරයයි මලකුණයි මැරෙන්නට පෙර තිබුණු මේ ශරීරයේ අතර කිසිම වෙනසක් දක්නට නැහැ කියලා. මෙහිදී මලමිනියක් බවට පත් වෙනකොට ශරීරයේ තියෙන ප්‍රාණය නිරුද්ධ වෙනවා ජීවිතේන්ද්‍ර රූපේ නැති වෙනවා මාර කලින් කිව්වා වගේ කර්මජ රූප ආහාරජ රූප ආදී කොටස් එන්නෙන් ටික ටික ටික ටික අඩු වෙලා නැත්තටම නැතිලා යනවා ඉතින් අර මැරුණු විගසම මේ தත්ත්වය අපිට දර්ශන පියවිය හැට පේන්නේ ඒක නිසා දෙකම එකම ශරීරයක් වශයෙන් තමයි දර්ශනය වන්නේ. මෙන්න මේ මලමිනිය තත්ත්වයට පත් වූ ශරීරයයි තමන්ගේ පණ ටික තියෙන ශරීරයයි දෙකම එකම දෙයක්සේ දැర్శණේ වන්නට ඕන. එයින් එහාට දිනු කන්න බෑ මේ දෙකම දැర్శණේ උනේ නැත්තම්. එතකොට මේ දෙකම දැర్శණේ වුණාට පස්සේ දැන් මේ මලමිනිය කවදාවත් මම කියලා හිතනවද මගේ කියලා හිතනවද නැත්තම් මලමිනිය ඒ වටේ තියෙන අයට මේ මගේ අක්කා නංගි මල්ලි නෑද අය දුව පුතා ආදී වශයෙන් කියනවද ඒ මොකක්වත් කියනවද කියලා බලන්න ඕනේ. බලනකොට තේරෙනවා මේ මලමිනිය කවදාවත් එහෙම කියන්නේ නැහැ. එහෙම මලමිනියට හිතන්නත් බෑ. මම කියලා හිතන්නත් බෑ. මගේ කියලා හිතන්නත් බෑ. මේ අය මගේ නැහැ දෑයෝ හිත මිත්‍රයෝ කියලා හිතන්නවත් බෑ. කිසිම හතුරුකමක් මලමිනිය තුල ඇත්තෙත් නැහැ කිසිම කිසිම මිතුරුකමක් මලමිතුරු මලමිනිය තුල ඇත්තෙත් නැහැ කවර හතුරෙක් දැක්කත් එකයි මිතුරෙක් දැක්කත් එකයි කිසිම ප්‍රතිචාරයක් මලමිනියට දක්වන්නට හැකියාවක් නැහැ ඒ කියන්නේ ඒ වගේ හැම විටම මොනම ප්‍රතිචාරයක්වත් නැතුව මලමිනිය පවතින එතකොට මේක හොඳයි කියන්නෙත් නැහැ ලස්සනයි කියන්නෙත් නැහැ කැතයි කියන්නෙත් නැහැ මොකක්වත් නැහැ ඒ தත්ත්වය Tamanට අවබෝධ වෙන්නට ඕනේ එහෙමනම් මේ ඔක්කොම දේවල් කියන්නේ කුමකින්ද? එහෙම කියනකොට Tamanට තේරෙනවා මේ ඔක්කොම ශිතින් කරන්නේ. මම කියලා හිතන්නේ සිතින් මගේ කියලා හිතන්නේ සිතින් මගේ දුව මගේ පුතා මගේ භාර්යාව ආදී වශයෙන් කවරෙක් හරි අරගෙන මගේ මගේ කියන්නේ හිතින් මගේ හතුරා කියන්නේ මගේ මිතුරා කියන්නේ ඔක්කොම තමන්ගේ සිතේ තියෙන සංඥා සංඛාර මගේ කියන්නේ ශිතවිලි ධර්මයන් තුළින්. ඒක නිසා මේක පැහැදිලිවම Tamanට තේරෙන්නට ඕන මේ ඔක්කොම මගේ ශිත තුළ දෙන දෙයක්. මේ ශිතේ තියෙන මුලාවක් හැර වෙන දෙයක් මොකද නැහැ. ශිතෙන් සංඥා අලවනවා, ශිතෙන් සංස්කාර ඇති කරගන්නවා. ඒ සංස්කාර සංඥා ඇති උනේ නැත්තම් ඔය මොකක්වත් නැහැ. හරියට මල මිනිය වගේ. මේ தත්ත්වය හරියට අභෝධ වෙලා මේ ශීලූම චිත්ත සංස්කාර මම ශිතින් අයින් කරනවා කියලා චිත්ත සංස්කාර දැකලා ඒක සිතින් අයින් කරන්න පැත්තකට තියන්න. මෙහෙම පැත්තකට තියනකොට සිත පුදුම සමාධියකටපත් වෙනවා. මේක වචන වලින් විස්තර කරන්නට බෑ. භාවනා විහිල දියුණු කෙනෙකුට නම් ශරීරයෙන් ඈතට සිත නිකුත් වෙනවා. ඒ කියන්නේ ශරීරයේ පැත්තකට තියෙද්දි සිත ඉස්සරහට යනවා. එතකොට හරියට පේන්නේ අපි කණ්ණාඩියක් ඇතුලේ තියෙන තමන්ගේ පිළිබිඹුව බලාගෙන ඉන්නවා වගේ. මේ මලමිනිය දේශ තමන්ගේ මලමිනිය දේශ තමන්ගේ ඉස්සරහින් තියෙන සිතින් බලාන සිටින. මෙන්න මේ දර්ශනය දැක්කොත් එහෙම ඉතාම හොඳයි. ඒක දකින්නට පුළුවන් වේද කියලා මා දන්නේ මේ ඇයිට නමුත් දකින්නට පුළුවන් භාවනාවෙන් සමාධි ප්‍රඥා දියුණු වෙලා තියෙන කෙනෙකුට. එහෙම දකිනකොට දැන් මේදී ඊළඟ අධීත වශයෙන් දැන් තමන්ගේ මනස ඉස්සරහින් තියෙන මනසට මේ දර්ශනය තමන්ගේම මලමිනිය වගේ තියෙන මේ පණ ටික තියෙන ශරීරය මේ දර්ශනය ගන්න. ඒ පණ ටික තියෙන ශරීරය මලමිනියක් වගේම කියලා Tamanට දැන් අවබෝධ වෙලා තියෙන්නේ මම මගේ කියන හැඟීම් නැති වෙලා ඇලීම් බැඳීම් නැති වෙලා ආශාවල් නැති වෙලා නැත්නම් තනාව බැඳීම ආදී දේවල් මොකක්වත් නැතුව පවතින තත්ත්වයක් නිසා තමයි සිත ශරීරයෙන් ඈත්වන්නේ. මෙතෙන්දී නාම රූප දෙක වෙන් වශයෙන් දැකිය හැකි නුවණක් ඇති වෙන ස්ථිත වෙනම දෙයක් නාමය වෙනම දෙයක්. මේ දෙක වෙන් කරන්නත් පුළුවන්. එතකොට මේ වෙන් වශයෙන් දකිනකොට තමන්ගේ ඒ සිතින් දකිනවා මේ මලමිනියක් බවට පත් වෙලා තියෙන මේ ශරීරය තුල වේදනාවක් දැන් තියෙනවද වේදනාව කෝ කියලා බලනවා මේ මලමිනිය බවට පත් වෙලා තියෙන මේ ශරීරය තුල සංඥාවක් දැන් තියෙනවද මේකේ සංඥාව කෝ කියලා හොයනවා මේක තුළ යම්කිසි සිතිවිලි ධර්ම සංස්කාර ධර්ම ජනිත වෙනවද ඒ සංස්කාර ස්කන්ධේ කෝ කියලා බලනවා මේ විඥානයක් තියනවද මේකේ විඥානය කෝ කියලා බලනවා මෙහෙම බලනකොට මේ ශරීරය තුළ වේදනාවකුත් නැහැ සංඥාවකුත් නැහැ සංකාරත් නැහැ විඥානත් නැහැ කියන අවබෝධය ඇති වුණොත් එහෙම අර සිත පුදුම ශීතල නිවීමකටපත් වෙනවා සමහර විට ඉස්සරහින් දැස්නේ වෙන රූපය නොපෙනී යන්නටත් පුළුවන්. එහෙම නොපෙනී නොගියත් ශරීරයේ රූපයක් පේනවා මලකුණක්සේ චිත්ත පුදුම ශාන්ත නිවීමකට පත් වෙනවා. මෙන්න මේ පුදුම ශාන්ත නිවීමකට පත් වුණාට පස්සේ ඒ தත්ත්වයේ කැමැති තාක් වෙලා ඉන්නට පුළුවන්. ඒකෙන් නැගිට්ටට පස්සේ බොහෝ වෙලා යනකම් සිත කය සීතල වෙලා සිසිල් වෙලා මුඩ් වෙලා පවතින ස්වරූපයකටපත් වෙනවා ඒක අත්දකින්න කෙනෙකුට ඒ නියමාකාරයෙන් ඒ தත්ත්වය අත්දකින්න කෙනෙකුට ඒ தත්ත්වය උද්ගත වෙන්නේ මේ විදිහට තමන්ට දැන් පේනවා තමන්ගේ සිත තුළයි මේ වේදනා ස්කන්ධය තියෙන්නේ තමන්ගේ සිත තුළයි සංඥා ස්කන්ධය තියෙන්නේ සිත තුළයි සංස්කාර තියෙන්නේ සිත තුළයි විඥාන ස්කන්ධය තියෙන්නේ මේ සිතනොයි මම කියන්නේ මගේ කියන්නේ නැත්නම් ආත්මය කියන්නේ දැහැනි මුනිස ආදී විවිධ සංඥා දාන මේ ඔක්කොම නිරුද්ධ වුණාට පස්සේ අයින් වුණාට පස්සේ මේ ශරීරයේ හරියටම මැරුණේ නැතත් මලකුණක් වාගේ තත්ත්වයටපත් වෙනවා එතකොට මේ தත්ත්වය හරියට දකිනකොට මේ නැලමිනියට දැන් මොකද වෙන්නේ කියලා බලන්න. මේ වෙලාවෙම ඇත්තටම මේ මලමිනිය මේක මැරිලා නැතිලා ගියා නම් සිත සම්පූර්ණයෙන්ම අයින් වෙලා නිරුද්ධ වෙලා ගියා නම් මේක දැන් අපි පුච්චෙනවා ගිහිල්ලා කවුරු හරි කෙනෙක් දාලා පුච්චෙනවා කියලා හිතන්න. දැන් මේ පුච්චෙනකොට අපි හිතමු කරන්ට් එකෙන් පුච්චෙනවායි කියලා. මේ පුච්චෙනකොට මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට මොකක්ද වෙන්නේ? ඊළඟට බලන්න. මේකේ තියෙන වතුර කොටසක් වතුර ගතිය තේජෝ දහතුනේ බින්දරෙන් පුච්චන්නේ බින්දරේ තියෙන තේජෝ දහතුනේ වතුර ගතිය පුච්චන්නට තේජෝ දහතුවට හැකියාවක් නැහැ යම් කිසි තේජෝ වතුර කොටසක තේජෝ ධාතුව උස්සන්න වුණොත් එහෙම ඒ උස්සන්න වෙන වේගයට අනුකූලව වතුර කොටස් වාෂ්ප වෙලා ඈතට යනවා. එච්චරයි සිදුවන්නේ. එතකොට මේක පුච්චනකොට මේකේ යම්තාක් වතුර කොටස් තියෙනවා නම් මේ වතුර කොටස් වාෂ්ප වෙලා ඉහළට යනවා තේජෝ ධාතුවට වතුර කොටස් පුච්චන්නට බෑ. එතකොට මේ මේක දුමක් වශයෙන් ඉහළට යන්නට පුළුවන්. සමහරට මේ දුම කළු පාටට පේන්න පුළුවන්. නැත්නම් අවපෑයක් වෙන්න පේන්න පුළුවන්. මේ කළු පාට සහිත දුමේ දුමේ තියෙන මේ කළු පාට ගතිය වෙන මොකක්වත් නෙවෙයි පටවි ධාතු. එතකොට ඒ ශරීරයේ තියෙන යම්කිසි පටවි කොටසකුත් අරගෙනයි මේ දුම නිකුත්වන්නේ. දැන් තේතන ඒ දුමේ තියෙනවා රස්නය ක්ෂේත්‍රයක් ඒ තීජෝ කොටසකුත් අරගෙන යන්නේ. දැන් මේ ශරීරය මේ විදිහට වතුර කොටස් වාෂ්ප වෙලා නිකුත් වෙලා ගියොත් එහෙම තනි කරම මේක වේලිච්ච දරකඩක් වගේ මේ තෙතමනේ යනවා මේ මුකුත් නැහැ. මේ පිච්චෙන කොට එහෙම තමයි සිදුවන්නේ. එතකොට දැන් මේ පඨවි ධාතුව ශරීරයේ තියෙන පඨවි ධාතුව තේජෝ ධාතුවට පුච්චන්න පුළුවන්. පඨවි ධාතුව පුච්චන්න බෑ තේජෝ ධාතුවට. දැන් අපි නෝ කඩදාසි කැල්ලක් පුච්චනවායි කියලා. කඩදාසි කැල්ල පිච්චුවට ඒකේ අලුගතිය පිච්චිච්ච කැල්ල එහෙම විතරේලා තියෙනවා. මලමිනිය පිච්චුවට අලු ගොඩක් ඉතුරු වෙනවා. තේජෝ ධාතුවලට හැකියාවක් නැහැ පඨවි ධාතුව පුච්චන්නට. ඒක හොඳට Tamanට අවබෝධලා පේන්නට ඕන. ඒක නිසා පඨවි ධාතුව වෙන් වූ ධර්මයක් වශයෙන් මේ පිච්චීමේ ක්‍රියාදාමය තුළින් පසකට පළ වෙනවා. දැන් පඨවි ආපෝ කියන කොටස් දෙක ගත්තේ වායෝ ධාතුව. වායෝ ධාතුව කොහොමවත්ම තේජෝ ධාතුවට කුච්චන්න බෑ. හුළඟ කියලා ගින්දර යටින් තියලා පිච්චුවට හුළඟ කවදාවත් පිච්චෙන්නේ නැහැ. මේ ශරීරයේ පොච්චන කොට ශරීරයේ කෑලි කෑලි කොටස් විකිරණය වෙන මේ කැඩි කැඩි එහාට මෙහාට යනකොට ඒව තුළ තියෙන වායෝ ධාතුවට ඉන්නට තැනක් නැහැ. ඒක නිසා වායෝ ධාතුව පරිවර්තනය වෙනවා බාහිර වායෝ ධාතුවටම හැරිලා යනවා. මෙහෙම යනකොට වායෝ ධාතුවේ තියෙනවා ප්‍රශ්නයක් ශීතලක් තෙතමනයක්. ඒ ධාතු කොටසත් එක්ක වායෝ ධාතුව යන්නේ. දැන් තේජෝ ධාතු කොටසට බලනවා තමන්ගේම ශරීරයේ තියෙන තේජෝ කොටස. තේජෝ ධාතුවට තේජෝ ධාතුව පුච්චන්න පුළුවන්. දැන් පුච්චන්නේ තේජෝ ධාතෙන් තමන්ගේ ශරීරය තුල තියෙන තේජෝ ධාතුව පුච්චන්න බාහිර තේජෝ ධාතුවට පුළුවන්. මෙහෙම බලනකොට තමන්ට තේරෙනවා තේජෝ ධාතුව තේජෝ ධාතුවට පුච්චන්න බැහැ. අර කලින් කියපු කොටස් යනකොට දුම වශයෙන් හරි වතුර වාෂ්ප වෙලා හරි නැත්නම් පඩේ කොටස් වශයෙන් හරි වායු කොටස් වශයෙන් යනකොට ඒ වාතුල තියෙන තේජෝ කොටස් ඒව සමම ගියා. පිච්චුනේ නැහැ. එතකොට මේ ශරීරයේ තේජෝ ධාතුව කොහොමද පවතින්නේ කියලා දකින්නකොට Tamanට තේරෙනවා මෙන්න මෙහෙම උපමාවක්. අපි හිතමු වායුව බිඳුවක්වත් නැති කාමරයක් තියෙනවා කියලා. ওই වැකුවම් කියන වචනේ සමහරට පාවිච්චි කරන ඒවැනි තැනක් කියලා. එතකොට ඒකේ යම් කිසි රස්නයක් හරි ශීතලක් හරි තියෙනවා නම් එතන තේජෝ ධාතුව තියෙන වායෝ කොටස්වත් අනිත් කොටස් මොකක්වත් නැතුව. මෙන්න මේ தත්ත්වයේ හිතට තේනකොට Tamanට තේරෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ තියෙන තේජෝ කොටස් මේවා හා සම්මිශ්‍රණ වෙලා පැවතුනාට වෙන්නම පවතින දෙයක්. හේතු ජහදවතොත වෙන්වම බාහිර තේජෝ ධාතුවට යනවා කියන්නේ. මෙන්න මේක අර මලමිනියක් කුණු වෙන ආකාරයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ වලට පරිවර්තනය වෙන ආකාරයට වඩා සියුම් ගැඹුරු එකක්. ඒක ඒක දකිනකොට මුළු කයම සම්පූර්ණයෙන්ම නිබ්බිලම යනවා. ගන්න කලුවරකටපත් වෙනවා. අර කලින් Tamange සිතේ ස්වરૂපය සම්පූර්ණයෙන්ම කයින් ඈත් වෙලා දැකලා සිටින්නේ එහෙම දකිනකොට මේ தත්ත්වයක් දැක්කට පස්සේ සිත යන්න පුළුවන් අන්තිම ගැඹුරකටම ගිහිල්ලා බුදුම ශාන්ත නිවීමකටපත් වෙනවා මෙන්න මේ தත්ත්වයටපත් වුණොත් එහෙම දැන් මේ සිතත් මෙරිලා ගියොත් එහෙම නිරුද්ධ වී ගියොත් මොකද්ද ඉතුරුවන්නේ කියලා බලන්න එහෙම බලනකොට ඊටත් වැඩි එක ශාන්ත වෙනවා ඒ සිතත් නිවිලා ගියොත් මොකද්ද කරන්නේ ඉතුරු මැරුණාට පස්සේ ඒ සිතත් පහනක් වෙනවා වගේ දීලා ගියොත් එහෙනම් මොකද්ද සත්‍ය? මෙහෙම ආකාර පහක් හයක් විතර පස්සට පස්සට යනවා. මේකත් නිරුද්ධ වෙලා ගියොත් මේකත් නැරිලා ගියොත් මොකද්ද? මේකත් මෙරිලා ගියොත් මේකත් නිරුද්ධ වෙලා ගියොත් මොකද්ද කියලා එන එන සත්‍යයන් දෙස බල බලා හතර පස්සරයක් විතර යනකොට සිතට යන්නට එන්නට තැනක් නැතුව සිත පරම ශූන්‍ය වූ ශාන්ත වූ නිවීමකටපත් වෙනවා. ඒ නිවීමකට පත්වන්නේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකීම තුළින් ඔය ආකාරයෙන්. ඒ විදිහට කටයුතු කරලත් මලමිනියක් කර්මණු කරමින් විශිෂ්ට ප්‍රතිඵල දකින්නට පුළුවන්. අර කලින් කියන ලද අවස්ථාවලදී ওই ක්‍රියාදාමයේදී කලින් කියන ලද අවස්ථාවලදී අරූපාවචන ධ්‍යාන වලට පවසිටපත් වෙනවා. ඒවම විස්තර කරේ නෑ. ඒව විස්තර කරන්නට ප්‍රායෝගික අධ්‍යක්ෂින් නැති අයට ඒව විස්තර කරලා කවදාවත් පිළිගන්නේ නැහැ. එනින් මලමිනියක් කරමන කරගෙන මේ විදිහට කොහොමද කටයුතු කරන්නේ කියලා සැකක් පහල කරගන්න. එසේ වෙතත් අරූපාවච ධ්‍යාන වලටත්පත් වෙනවා මේ විදිහට නිවනට උනස්සිතපත් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට හරියට කටයුතු කළොත්. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කරලා මේ භවනා කරලා බලන්නට පුළුවන් නම් එහෙම භවනා කරලා බලන්න. එහෙම කරනකොට සමහර විට මලමිනියක් අරමුණු කරමින් භාවනා කිරීමෙන් ලබන්නා වූ ඉහළ ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. තවත් එක් ක්‍රමයක් මම හිතන්නේ ඒ ක්‍රමය මේ අයට කලින් කියලා දීලා තියෙනවා. දැන් මේ මලමිනියට බවට පත්ුනේ තමන්ගේ ශරීරය. තමන්ගේ ශරීරයමයි මලමිනිය, මලමිනියමයි තමන්ගේ ශරීරය. දෙක අතර වෙනසක් නැති බව දැන් අර කලින් අත්දැකීම් වලින් දැකලා තියෙනවා. දැන් ඇත්තෙන්ම මරණයක් කියලා දෙයක් සිදු වුණාද කියලා බලනවා. මැරෙන්න ඉස්සෙල්ලා තත්ත්වය මොකද්ද? සිත ඇති වෙනවා පවතින ක්ෂණයක් පවතින නැති වෙනවා. ඒකම තව සිතක් ඇති වෙනවා ඒ ක්ෂණයක් පැවතුන නැති වෙනවා. තව සිතක් ඇති වෙනවා පැවතුන නැති වෙනවා. මේ ඇති වී ඇති වී නැති වී නැති යන වේගවත් ක්‍රියාදාමය සිත තුළ තිබෙනවා. මරණ මොහොත දක්වා ජීවිතේ පුරාම සිදුවුනේ ඕකයි. එතකොට ශරීරයේ රූප කොටස් වල ස්වરૂපය මොකද්ද? ඒකත් මහා මහා බිඳි බිඳි බිඳි බිඳි යනවා. ඇති වෙන ඇති වෙන රූප නැති වෙ නැති යනවා. නැති වෙනකොට තව රූප ඇති වෙනවා. ඒවත් නැති වෙනවා. මේ මේ විදිහට රූපස්කන්ධයත් ඇති වීම නැති වීම ක්‍රියාදාමයක් කර වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ தත්ත්වය හරියට Tamanට නුවණින් පේන්නට ඕන. නාමස්කන්ධයත් ක්ෂණික වශයෙන් ඇති වෙන නැති වෙන ධර්මයක් කියලා. රූපස්කන්ධයත් ක්ෂණික වශයෙන් ඇති වෙමින් නැති වෙන රූප ධර්මයක් කියලා. මේ දෙක හරියට දැක්කට පස්සේ මැරෙනකොට මොකද්ද සිදුවන්නේ? මැරෙනකොට මේ ශරීරය ඇසුරු කරගෙන චිත වේගෙන් ඇති ඇති නැති නැති මරණ මොහොත දක්වාම ආවා. අන්තිමේදී චුතිසිත කියන එක ඒ ඇතිවෙච්ච ඇතිවෙච්ච අන්තිම සිත ඒක නැති වුණා. නැති වෙනකොටම ඒක පහනක් නෙවෙනවා වගේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ ඒකට අනුකූල වන ආකාරයේ සිතක් තවත් තැනක පහළ වෙනවා. එතකොට මැරෙන්න ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? සිතක් ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. මේ මරණ මොහොත සිදුවෙන්නේ මොකද්ද? එතන සිත ඇති වෙනව, ඇති වෙනකොටම තව සිතක් සිත නැති වෙනව, නැති වෙනකොට තව සිතක් පහළ වෙනවා. හැබැයි මේ ශරීරය ඇසුරු කරගෙන සිතක් පහළවන්නට අවකාශයක් නැහැ. ශරීරයේ ඒ සිතක් පහළ වෙන්නට තිබිය යුතු හේතු නැහැ. ඒක නිසා මේ ශරීරයේ නැතුව වෙන තැනක මේක පහළ වෙනවා. සමහර විට මනුෂ්‍ය ලෝකයේ තැනක වෙන්න පුළුවන්. සමහර විටක තිරිසන් ලෝකයේ තැනක නැත්නම් සමහරට යක්ෂ ප්‍රේත භූත වැනි අමනුෂ්‍ය ලෝකයක නැත්නම් අපායේ නැත්නම් දිව්‍ය ලෝකයක ධානය එහෙම තිබුණා නම් භක්ම ලෝකයක අරූපාවචර ධ්‍යාන තිබුණා නම් අරූපාවචර භක්ම ලෝකයක මේ ශිත මෙතනින් නිරුද්ධ වෙනකොටම තව තැනක එල්ලෙනවා පහළ වෙනවා මේ සිත මෙතනින් නිරුද්ධ වුණාට පස්සේ ඒ සිතම නෙවෙයි තව තැනක පහළ වෙන්නේ. ඒකට අනුකූල වන ආකාරයෙන් ඊළඟට පහළ වෙන්නේ සිත. එතකොට මෙතන මරණයක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නැති බව තේරුම් ගන්නට ඕන. තියෙන්නේ දිගින් දිගට ඇති වෙ තියෙන නැති නැති ගිය චිත්ත පරම්පරාවේ පැවැත්ම. ඒක මැරුණාට පස්සේ සිදුවෙනවා. මේ තත්ත්වයේ දකිනකොට මේ ලෝකයේ සියලුම මිනිස්සු සත්‍යෝදේශිත මේ අවබෝධයේ පතුරවලා බැලුවොත් එහෙම Tamanne පේනවා මේ තීර්ෂන් ලෝක ඉස්සෙල්ලම ගත්තොත් කෝටි අසංඛ්‍ය ගණන් තීර්ෂන් සත්‍යව දවසකට මැරෙනවා. මෙතකයි කියන්නට බැරි තරම් ගන්න කිය සීමා කරන්නට බැරි තරම් තීර්ෂන් ගත සත්‍යව මැරෙනවා. මනුෂ්‍යයන් වශයෙන් බැලුවත් කොච්චර ගාණක් මනුෂ්‍ය ලෝකේ මුළු මනුෂ්‍ය ලෝකේම මිනිස්සු මැරෙනවා. ඒ වගේම තමයි പ്രേත ලෝකවල, ත්‍රිසන් ලෝකවල, අපායවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ශිෂ්‍ය විශ්වයේ ජීවී සිටිනවා. ඒ ජීවීන්කින් ඒ ජීව සත්‍යය කවර එකක්. මේක හරියට Tamanට තේරෙනකොට දැන් ලක්ෂ කෝටි ගණන් විඥාන මෙතනින් නිරුද්ධ වෙනවා ඒ එක්කම තවත් විඥානයක් පහළ වෙනවා එක්ක මනුෂ්‍ය ලෝකේ නැත්නම් දිව්‍ය ලෝකේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ අපායේ තිරිසන් ලෝකේ කොහෙ හරි තැනක නැත්නම් දිව්‍ය ලෝකෙන් විඥානයක් නිරුද්ධ වෙනවා ඒ එක්කම චතක් පහළ වෙනවා එක්ක මනුෂ්‍ය ලෝකේ නැත්නම් අපායේ තිරිසන් ලෝකේ බ්‍රහ්ම ලෝකේ කොහෙ හරි බ්‍රහ්ම ලෝකෙන් චතක් නිරුද්ධ වෙනවා චතක් කියන්නේ එකක් නෙවෙයි ගොඩක් ඒ බ්‍රහ්මයා නිරුද්ධ වෙන ප්‍රමාණයට අනුව ඒ සිත් මනුෂ්‍ය ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකෝ හරි පහළ වෙනවා. නැත්තම් මිනිස්සුව මැරෙනවා මිනිස්සුව මැරෙනකොට ඒ ශෙතොත් ඒ ඕනෙම තැනක පහළ වෙන්නට පුළුවන් මේක හරියට දර්ශනය වෙනකොට මුළු විශ්වයම මිදුලක් වාගේ ඒ කියන්නේ පැතලි තැනක් වාගේ ඒකෙන් එක විඥානයක් මෙතන ඇති වෙනවා තව එකම තව විඥානයක් තව තැනක පහළ වෙනවා එක විඥානයක් තව තැනක නැති වෙනවා තවත් විඥානයක් තවත් තැනක පහළ වෙනවා මේ විදිහට විඥාන මොහෝ රාශියක් ඇති වෙන එක නැති වෙන එක දැක දැක ඉන්නට පුළුවන් මේක දැක දැක ඉන්නකොට මේක දකින්නේ Tamanගේ සිතින් කියන අවබෝධය ඇති වෙනකොට ඒකත් ඇති වෙනවා නැති වෙනවා කියන අවබෝධය ඇති වෙන විගසම සිත රූපාවචර තත්ත්වයටපත් වෙනවා අරූපාවචර ධ්‍යාන තත්වයකටපත් වෙනවා. මේක කිසි තැනක පොත්පත්වල විස්තර කරපු භාවනා ක්‍රමයක් නෙවෙයි නමුත් අපිට ඔබ කියවන්න ලැබිලා තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන කෂින සූත්‍රය කියලා අංගුත්තර නිකායේ දශක නිපාතේ කෂින 10ක් දක්වලා තියෙනවා. ඒ කෂින 10න් අවසාන එක වශයෙන් දක්වන්නේ විඥාන කෂිනේ. ඒ විසුද්ධි මාර්ගය වගේ පොත්වල විඥාන කෂණය ගැන වචනයක්වත් කියලා නැහැ. ඒ වෙනුවට ආලෝක කෂණයද මොකද්ද කියලා එකක් ඒකට එකතු කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු එකක් නේ. එතකොට මේ දසකෂණ සූත්‍රයේ විඥාන කෂණය කියනකොට බුදුහාමුදුරුවෝ කියන දක්වනවා විඥාන මේකෝ සංජානාති උද්දං අදෝසරියං අධ්‍යං අප්‍රමාණන්ති කියලා. යම් කිසි කෙනෙක් මේ විඥානයේ දකිනවා විඥාන මේකෝ සංජානාති දැක ගන්නවා උද්ධං අධෝතිරියම් ඊයලින් යටින් හරස් පැත්තෙන් ඒ කියන්නේ අපි මෛත්‍රී හේම පතරනකොට උදා අතට පතරනවා යට අතට පතරනවා හරස් අතට පතරනවා කියන ඒ අර්ථයෙන් තමයි මේ කියන්නේ. අධ්‍යයන් අධ්‍යයන් කියන්නේ මේක වෙන කිසියකට සමාන නැහැ. අනන්‍ය ස්වરૂපයකින් යුක්තයි. වෙන අන්‍ය දෙයක් හා සම වෙන්නේ විඥානයේ පමණයි. අප්‍රමාණම් ප්‍රමාණයක් නැහැ. මේක දකිනකොට මේ විඥානික වශයෙන් ලැබෙන ධ්‍යානයක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ වැඳ බඳ අටුවා මතයක් දක්වලා තියෙනවා. ඒකදී අටුවා දීපු අයට කියා ගන්නට දන්නේ මොකද්ද මේ කියලා. ඒක නිසා ඒ අය දක්වලා තියෙනවා. මේක අරූපාවචර සිතක් විය හැකියි කියලා. ඇත්තෙන් මෙතන අරූපාවචර සිතක් තමයි පහළවන්නේ. මෙන්න මේ විදිහට ඒ තමන්ගේ මලබෙනිය අරමුණු කරමින් භාවනා කරමින් ওই தත්ත්වයට සිතපත් කරගත්තොත් ඒ අන්තිමට ඉතුරු වෙන தත්ත්වයේ ඒ කියන්නේ එක්කෝ අපින්චඤ්ඤායතන වෙන්න පුළුවන් නැත්නම් ආකාසානංචායතන වෙන්න පුළුවන් නැත්නම් විඥානේ විඥානේට මරුමුණු වෙන්න තියෙන විඥානංචායතන වෙන්න පුළුවන් ඔය කවරක් හරි ඉදිරියට වෙනවා එක එක්කෙනාගේ සමාධි මට්ටම්මත් ඒකත් සංස්කාර ධර්මයක් ඒකත් නිට්ටය නෙවෙයි අනිත්‍යයි. මේකත් නැති වෙලා ගියා නම් මෙතන කෝ මමෙක් කියලා බැලුවොත් ඒ බලන විට Tamanටම තේරුණොත් මේකත් නිරුද්ධ වෙනවා මෙතන මම කියලා ගන්නට කිසි දෙයක් නැහැ කියලා නිවනට සිතපත් කර ගන්නට පුළුවන්. නැත්නම් ඒ අවස්ථාවේ පවත්න ඒ අරූපාවච ධානත් අවස්ථාවේ පවත්න පවන්න වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම හතර පැහැදිලිවම දැකලා මෙතන රූපයක් නැහැ බලන්නට තේරෙන්නේ නැහැ ඒක නිසා රූපස්කන්ධය ගණන් ගන්නෑ ඒ ස්කන්ධ ධර්ම හතර මෙතන තියෙනවා මේ ස්කන්ධ ධර්ම හතර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ස්කන්ධ ධර්ම හතර ඈඩ් කළොත් ඊට වඩා ගැඹුරු තත්ත්වයකටපත් වෙනවා රූපාවචර තත්ත්වයක් නෙවෙයි ඒක විදර්ශනා වශයෙන් එන ඊටේ දහ තත්ත්වයක් ඒකත් අනිත්‍ය අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා සිහිපත් වෙනකොට නිවනට සිලපත් වෙනවා මේ විදිහට කටයුතු කිරීමෙන් කෙනෙකුට නිවනට සිතපත් කරගන්නට පුළුවන් හැබැයි ඉතින් මේව හැමෝටම කරන්නට පුළුවන් දෙයක් නැහැ. කිසි කෙනෙක් මගෙන් උපදෙස් අරගෙන ওই විදිහට භාවනා කළා ওই ওই අත්දැකීම ලැබලා නැහැ. මොකද කාටවත් මම කියලා නැති නිසා. ඉතින් මේ අඩු වශයෙන් ඔහොම කරලා බලන්න බලනකොට අත්දැකීමක් ලැබුවොත් අපිට කියන්න ඒකට අපිට සාක්ෂියක් තියෙනවා මේ විදිහට කටයුතු කිරීම තුළින් මෙහෙම අත්දකින්නට පුළුවන් කියලා. මෙන්න මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයටත් නිවන් සුව ලබා ගන්නට හැකියාව ලැබේවි. එතකොට මේ දක්වා මේ ඇයට කීවේ නවශීවිතික භාවනාව අරමුණු කරමින් අපට දේශනාවක් ඉදිරිපත් කරන්න කියපු නිසා ප්‍රායෝගික පැත්තට බරවන ආකාරයේ සරල දේශනාවක්. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ නවශීවිතික භාවනාවේ දැක්වෙන කොටස් ඉතා සරලව ප්‍රකාශ කළේ ඒ එහෙම භාවන ඒ නවශීවිතිකයේ දැක්වෙන කොටස් දෙස බල බලා භාවනා කිරීම තුළිනුත් විශේෂයෙන්ම රූපස්කන්ධේ නිරෝධය දැක දැක භාවනා කිරීම තුළින් රූප නිරෝධයකට සිතපත් කරගන්නට පුළුවන් ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. දාමතර මලමිනියක් ඉදිමිලා නිල් වෙලා කුණු වෙලා ඕජස් ආදී ගලගලා යන ආකාරය දැකලා මේ මූල ධාතු හතර බාහිර මූල ධාතු හතරට මේ එක්වෙන ආකාරය දැකීමෙන් ඒ ශූන්‍යතාවයට සිතපත් කරගන්නට පුළුවන්. ඊළඟට තවත් එක් ආකාරයක් අපි ප්‍රකාශ කළා මේ මොහොතේම තමන් මැරුණොත් තමන්ගේ ශරීරයේ මලමිනිය අතර වෙනසක් නැති බව දැකලා ඒ මලමිනිය මමය මගේ කියලා හිතන්නේ කිසිවක් උපාදාන කරන්නේ ආශා කරන්නේ ඒ ඔක්කොම තමගේ සිත තුළයි තියෙන්නේ ඒක නිසා මේ දැන් මගේ පණ තියෙන මලමිනියත් මේ ඔක්කොම සිතන්නේ සිතින් කියලා සිත අයින් කළොත් එහෙම කයින් සිත වෙන් කරන්නට පුළුවන් වෙනවා කය වෙනම ධර්මයක් සිට වෙනම ධර්මයක් වශයෙන් නාම රූප පරිච්ඡේද ඥානයේ ගැඹුරු අවස්ථාවක් අත්දකින්න. එහෙම අත්දකිනකොට ඒ මලමිණියේ කෝ විඥානයේ කෝ වේදනාව කෝ සංඥාව කෝ සංකාර කියලා හොයලා බලනකොට මේ එකක්වත් නැහැ කියන දැනීම අවබෝධය ඇති වෙනකොට ගැඹුරු සමාධියකටපත් වෙනවා. ඒ ගැඹුරු සමාධිය අනිත්‍ය අනාත්ම වශයෙන් දැర్శණය වෙලා නිවනට යන්නට පුළුවන්. එහෙම නොහැකි වුවත් එෙහිදී තමන්ට මලමිනියස්සේ දිශන මේ ශරීරයේ පිච්චුවත් කොහොමද මේකේ තියෙන ධාතු හතරට යන්නේ? මොනවද මේ ධාතු අතරට වන්නේ මේ ධාතු අතර ගින්නකට පුච්චන්න පුළුවන් දෙයක්ද කියන අවබෝධය ඇති වෙනකොට පැහැදිලිවම තේරෙනවා මේ බාහිර මූල ධාතු අතර බාහිර මූල ධාතු අතරටම පරිවර්තනය වෙලා ආපසු බාර දෙනවා කියලා. මෙන්න මේ தත්ත්වය දකිනකොට රූපයත් නිරුද්ධ වී යනවා සම්පූර්ණයෙන්ම අර කලින් නාම ධර්මයන්ගේ නිරෝධයත් බොහෝ දුරට දැකලා තියෙන්නේ. ඒ தත්ත්වයක් නැත්නම් ඊට පස්සේ ඇති වෙන தත්ත්වයක් නැත්තටම නැති ගියොත් මොකක්ද ඒ කියන්නේ කියලා බලනකොට තවත් ගැඹුරු තත්ත්වයකට සිතපත් වෙවි මේ විදිහට අවස්ථා තුන හතරක් යනකොට නිවනට සිතපත් වෙනවා. නැත්තම් මේ මරණයක් නැහැ කියන එක අත්දකින ආකාරය. ඇත්ත වශයෙන්ම මරණයක් සම්මුති වශයෙන් තියෙනවා. නමුත් සත්‍ය වශයෙන් තියෙන්නේ මොකද්ද? ඇති ඇති නැති නැති යන චිත්ත පරම්පරාවක් මරණ මොහොතේදී මේ කය කයෙන් ඈත් වෙනවා. නමුත් ඒ චිත්ත පරම්පරාව දිගින් දිගට යනවා. රහත් වූ කෙනෙක් පින්නම් පෑමට පමණයි මරණයක් තියෙනවා කියලා කියනවා නම් කියන්නට තියෙන්නේ. අනිත් කෙනෙකුට මරණයක් සත්‍ය වශයෙන් නෑ. මේ தත්ත්වය දකිනකොට විඥාන කෂණයක් උපදවාගෙන ඒ තුළින් අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නත් පුළුවන්. නැත්නම් ඒ අරූපාවචර ධ්‍යාන ඉක්මවා නිවනට චිතපත් කර ගන්නට පුළුවන් කියන එකයි අපි මේ දක්වා මේ ඇයිට කියේ. එතකොට ඒ ශූන්‍යතාවයට චිතපත් කරගත්තාට පස්සේ හිර වෙලා තියෙනවා නම් එහෙම තමන්ගේ ප්‍රඥාවේ යම් යම් අඩුපාඩු ඇති. ඒ ප්‍රඥාවේ අඩුපාඩු අනිවාර්යයෙන්ම සකස් කරගත යුතුයි කියන කාරණාවයි දැක්වේ. ඒ අනුව පිළිපැදීමෙන් මෙයට නිවන් සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා මේ කෙටි අනුශාසනාව දැන් නිම කරනවා. දෙවියන් අපි පින් දෙමු ආකාශත්හාජ කියන පාඨයකම ආකාශත්හාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්වන් ශාසනං ආකාශත්හාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්වන් දේශනං ආකාශත්හාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්වන් තුමන් පරන්ති පා ඝාතනය කරන්න. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍ය මේ ඇතිවෙන නිසා සීමිත වාසනාව සත්‍ය දා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේවච අපෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාති සමිජ්ජතු සෝපසේවා නිවස් වේවා